නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දෙමව්පියන්ගෙන් දරුවන්ට සැබෑවටම විය යුතු යුතුයකම් මොනවාද කියන කාරණාව තමයි අපි පහුගිය දවස්වල ධර්ම දේශනා කීපයකින් කතා කරේ. එතනදී අපි දැක්කා අකුසලයෙන් මිදවීම සහ කුසලයේ තුල පිහිටවීම කියන කාරණාව දෙමව්පියන්ගෙන් දරුවෙකුට යුතු උතුකම්බල ඉහළින්ම තිබෙන කාරණා දෙකක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ ඒ විදිහට ඒ කාරණාව තේරුම් අරගෙන ඒක තමාගේ දරුවා තුල පිහිටවීමට අසමත් වන දෙමව්පියෝ ඒ හින්දා පසු කාලේ ගොඩාක් හිතැවුල් දුක් වේදනා විඳිනවා මේ සමාජය දිහා බැලුවොත් ඔබට ඒක ඕන තරම් බලන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ සමහරලාට එදාටත් ඒ දෙමව්පියන් තේරෙන්නේ මේ මම කරපු දේ වරද හින්දායි මේ කාරණා මේ තරම් මේ ප්‍රශ්නේ දුරදිග ගියේ කියලා එදාටත් ඒ අයට තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. ඒ නිසා මේ කාරණාව අතිශයින්ම වැදගත් දෙමව්පියෝ වශයෙන් වැදගත් ඒ දරුවා වශයෙන් දරුවාගේ ජීවිතයටත් වැදගත් ඒ වගේම සමාජයක් විදියට සමාජයටත් වැදගත් රටකට ලෝකයටත් වැදගත් කාරණාවක් මේ අකුසලයෙන් ඉවත් කිරීම සහ කුසලයේ පිහිටවීම කියන කාරණාව එතනදී ගිය සතියේදී අපි කතා කරේ විවිධ අවස්ථාවලදී ඒ ප්‍රායෝගික උපක්‍රම මොනවාද දරුවෙක්ව අකුසලයකින් මුදවන්න කුසලයක පිහිටවන්න කියන කාරණාව එතකොට අපි දැක්කා ඒක ඒ අවස්ථාව අනුව ගොඩාක් විවිධ වෙනවා. සංකීර්ණ වෙනවා. හරියටම මේ උත්තරේ කියලා දීමේ අපහසුතාවිකුත් ඒක තියෙනවා. එතෙන්ට ප්‍රායෝගිකව දරුවට ගැළපෙන ආකාරයට ඒ කාරණාව යෙදවීමේ අවස්ථාවයක් තියෙනවා. අද දවසේදී ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේකේ තව ඊ타ත්ම වැදගත් පැත්තක් ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි දරුවෙකු තුළ නිවැරදි වූ අනන්‍යතාවයක් ගොඩ නැංවීම කියන එක. අනන්‍යතාවය කියලා කියන්නේ දැන් අපි හැමෝටම අනන්‍යතාවයක් තියෙනවා. මම මෙන්න මෙහෙම කෙනෙක්. මගේ මේ මේ අඩුපාඩු තියෙනවා, මගේ මේ මේ හොඳ දේවල් තියෙනවා, මගේ හැටි මෙහෙමයි කියලා මිනිස්සු කියනවානේ. ඒක තමයි එයාගේ අනන්‍යතාවය අපි සරල විදිහට කිව්වොත්. ඊට පස්සේ ඒ කියන්නේ එයා තමාව දකින්නේ හඳුනාගන්නෙත් ඒ විදිහටයි ඒ වගේම ඒකෙන් ඒක යම් ප්‍රමාණයකින් 100ට 100ක්ම නෙමෙයි යම් ප්‍රමාණයකින් තමයි අනිත් අයට තමන්ව හඳුන්වා දෙන්නෙත් ඒ වගේම අනිත් අය සමග කටයුතු කරන්නෙත් 100ට 100ක්ම තමන්ගේ අනන්‍යතාවය කෙනෙක් පිටට පෙන්වන්නේ හැබැයි තමන්ව දකින්නවා හඳුනා ගන්නවා ඒ අනන්‍යතාවයේ ඉඳලා ඒකට කියනවා අනන්‍යතාවය කියලා ඩෙන්ටිටි එයාගේ හැටි එයා මෙන්න මෙහෙම කෙනෙක් කියන එක හැබැයි ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි දැන් ඒක මේ නිත්‍ය වූ ස්ථිර වූ දෙයක් නෙමෙයි. ඉබේ හටගත් දෙයක්ුත් නෙමෙයි. ඒක හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක්. අපි ඒ හේතුඵල ධහම තේරුම් අරගෙන අපිට පුළුවන් වුණොත් දරුවෙකුගේ අනන්‍යතාවය ඒ හේතුඵල ධහමට අනුව යහපත් වූ ස්වභාවයකට පරිවර්තනය කරන්න ඒක ඒ දරුවට විශාල යහපතක් අත්කර දෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ හින්දා අපි බලමු අනන්‍යතාවයක් කෙනෙක් තුළ ගොඩනැන් වෙන ආකාරය ඇත්තටම අපි මේක කලින් දේශනාවකත් එක තැනක කතා කරා මතකයි නැවත වතාවක් අපි ඒ දිහා බලමු එතකොට මෙන්න මෙහෙමයි මේකේ පළවෙනියටම වෙන්නේ. ඒ කියන්නේ මුලින්ම සංඥාවල් උපදිනවා. සංඥාවල් කියන කියන්නේ හඳුනා ගන්නවා. හැඟීම් උපදිනවා. ඒ කියන්නේ යම් කාරණාවකට අනුව ඊට අනුකූලව හැඟීම් ඇති වෙනවා. උදාහරණයකට අපි මෙන්න මේ විදිහට හිතමුකෝ. දැන් කෙනෙක්ගේ අනන්‍යතාවයක් තියෙන්න පුළුවන්. අපි හිතමුකෝ අවුරුදු 16ක ළමයෙක්ගේ අනන්‍යතාවයක් තියෙන්න පුළුවන් සිගරට් බොන එක හොඳ නැති දෙයක්. ඒක වැරද්දයක්. ඒක නොකළ යුද්ධයක් කියලා අනන්‍යතාවයක් තියෙන්න පුළුවන්. අනන්‍යතාවයක් කියලා කියන්නේ එයා ඒක ලෝකෙ දිහා සිගරට් දිහා බලන්නේ ඒ අදහසින්. මේක නොකළ යුද්ධයක්, මේක හොඳ නැති දෙයක් කියලා අදහසින්. තව ළමයේ ගණන්තාවයක් උහිට වෙනස් විදියට තියෙන්න පුළුවන් ඒක ගැන ඉතින් එච්චර ප්‍රශ්නයක් නෑ ඉතින් ඒක අවශ්‍යතාවයක් නැති දෙයක් වගේ පටනම් පේන්නේ වගේ අනන්තතාවයක් තියෙන්න පුළුවන් ඊට පස්සේ තව ඔය දැන් ඔය ආකාරයෙන් තියෙනකොට අපි හිතමු එයාට යාළුවෝ ටිකක් හම්බෙනවා සිගරට් බොන ආකාරයේ. එතකොට මොකද වෙන්නේ? සිගරට් බොන ආකාරයේ බොන විදිහේ යාළුවෝ ටිකක් හම්බුනොත් ඒ අය සිගරට් බොමින් ඒක වර්ණනා කරනවානේ. මේක හරි ෂෝක් මේක මෙහෙමයි එකක් අරන් බලන්න මේක හරි මෙන්න මේ වගේ ස්වභාවයකට පත් වෙනවා කියලා ඒක ඒක ගැන ආයෙ කියනවා. මෙයාගේ හිතේ කැමැත්ත ආසාව උපදින විදිහට. එතකොට මොකද වෙන්නේ? අර මුලින්ම සංඥාවල් උපදිනවා ඒ කියන දේවල් වලට අනුව අහන දේවල් වලට අනුව ඊට අනුකූල හැඟීම් ඇති වෙනවා මේක හොඳ දෙයක්ද දන්නේ නැහැ එහෙනම් මේකේ ප්‍රශ්නයක් නැහැ නේද ඔය කියන තරම් කියලා වගේ හැඟීම් ටිකක් ඇති වෙන්න පුළුවන් ඊට පස්සේ ඒ සංඥාවල් වල ඉඳලා ඊට පස්සේ අපි හිතමුකෝ ඒකත් එක්ක ඒ කැමැත්තවල් ආසාවල් මෙයාගේ හිතේ ඉපදුනොත් ඔන්න මෙයාත් උත්සාහවන්ත වෙනවා. ඒ විදිහට කරනවා. අපි හිතමු මෙයා සිගරට් බොන්න බොන්න බොනවා කියලා එකක් දෙකක් බොනවා. ඊට පස්සේ යාට හිතෙනවා ඒක ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නෑ නේ ඉතින් සිගරට් එකක් බිව්වා. ඒක ඒ වෙලාවට බීලා නැවැත්තුවා. ඉවරයිනේ කියලා එයාටත් හිතෙන්න පුළුවන්. හිතෙනවානේ. ඊට පස්සේ මුලින් අර හැඟීම් ඇති වුණා. අර කියන දේවල් වලට අහන දේවල් වලට අනුකූලව ඊට පස්සේ මෙයාගේ පැත්තෙනුත් ඇත්තටම මේක එහෙම තමානි කියලා හිතෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔය හරහා තවදුරටත් ඔක ඉදිරියට ගියපුවාම කෙනෙක්ට දැක්මවල් ඇති වෙනවා. දැන් මේ දරුවට අපි හිතමුකෝ එයාට දැක්මවල් ඇති වෙනවා. ඒ කියන්නේ අර ඒට අනුකූලව හිතලා ඉතින් මේක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මේක ඉතින් හොඳයිනේ. කරදරයක් නෑනේ. කාටවත් ප්‍රශ්නයක් නෑනේ මං සිගරට් බිව්වට කියලා ඒ තමන් හදාගත්ත මානසිකත්වය ස්ථාවර කරගෙන ඒ මානසිකත්වයෙන් තමන්වයි හඳුනා ගන්නවා අනිත් පැත්තේ ලෝකයෙන් හඳුනා ගන්නවා. ඔව් ඉතින් මං සිගරට් බොන කෙනෙක්. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලෝකෙත් සිගරට් කට්ටිය බොනවා. ඉතින් ලෝකෙ කට්ටිය සිගරට් බිව කියලාත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම මේ බොහොම සරල උදාහරණයක් ගත්තේ. එතකොට ඔබ තේරුම් ගන්න ඕනි කාරණාව තමයි පළවෙනි කාරණාව මෙතනදී. ඒ කියන්නේ මුලින්ම යාට ඒ විදියට හැඟීම් ඇති වුණා. ඊට අනුකූලව ඒ හැඟීම් ඇති වෙන්න හේතුුනේ ඒ සිගරට් බීම ගැන්නම් ඊට අදාළ දේවල් ගැන අනිත් අය කරපු වර්ණාවල් ඒත් දේවල් ඊට පස්සේ මෙයාට ඒ විදිහට හිතුණා මෙයාගේ පැත්තෙනුත් එයාට හිතෙන්න පටන් ගත්තා හිතෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ දැන් ඔතනදී අපි කාරණාව කිව්වොත් එහෙම දැන් මං මුලින් දෙන්නෙක් ගැන කිව්වනේ එක්කෙනෙක් සිගරට් බොන එක මහා වැරද්දයක් ඒක නොකළ යුතු දෙයක් ඒක මෙහෙමයි කියලා ගොඩක් එයාගේ අනන්‍යතාවයක් ඩෙන්ටිටි එකක් තිබ්බා ඒ විදිහට දෙවෙනි එක්කෙනාගේ ඒක එච්චර ප්‍රශ්නයක් නෑ. ඉතින් මේ බිව්වත් එකයි නැතත් එකයි වගේ මේ ඩෙන්ටි එකක් අනන්තතාවයක් තමයි තිබ්බේ. අර බිව්වත් නැතයි බිව්වත් එකයි නැතත් එකයි වගේ මධ්‍යස්ථ ඩෙන්ටිටි එකක් තියෙන එක්කෙනා ඒ අනන්‍යතාවයේ තියෙන එක්කෙනාට සිගරට් බීම ගැන කියනකොට ඊට අනුකූලව හැඟවීම් ඇතිවීම ඉතාමත්ම ඉක්මනින් සිද්ධ වෙනවා. ඉතාමත්ම ඉක්මනින් සිද්ධ වෙනවා. මොකද එයා ඒකේ එයාගේ පැත්තේ ප්‍රතිරෝධයක් නැහැ. ඒකට. ඊට පස්සේ හැබැයි අර සිගරට් බොන එක ගොඩක් වැරද්දයක් මෙහෙමයි කියලා අනන්‍යතාවයක් මේ ගොඩනගාගෙන ඉන්න කෙනෙකුට ඒකට ඒකට අදාළව හැඟීම් ඇතිවීම ඉතාමත්ම අඩුයි මොකද මෙයා ඒක දිහා වැරද්දයක් හොඳ නැද්දයක් කියලා බලන්නේ. කියන්නේ මෙයාගේ පැත්තේ ප්‍රතිරෝධයක් තියෙනවා. පැහැදිලි නේද මේ කියන කාරණාව? එක පැත්තක ප්‍රතිරෝධයක් තියෙනවා. තව කෙනෙක් ගාව ප්‍රතිරෝධයක් නැහැ. ප්‍රතිරෝධය නැති කෙනාට යමක් බාහිරෙන් ඇහෙනකොට ඊට අනුකූලව හැඟීම් ඇතිවීම ඉතාමත්ම ඉක්මනින් සිද්ධ වෙනවා. ඊට පස්සේ හැඟීම් වල ප්‍රබලතාවයත් ඉක්මනින් සිද්ධ වෙනවා. ඒ අනුව හිතන්න පටන් ගන්න එකත් එයාගේ ඉක්මනින් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඒ අනුව හිතලා එයා තුල දැක්මවල් ඇති වෙලා අලුත් අනන්‍යතාවයක් ඒ පිළිබඳව ගොඩනැගීමත් ඊට ඉක්මනින් සිද්ධ වෙනවා. තව විදිහකින් කියනවා නම් අපිට යම්කිසි දෙයක් ගැන අපේ වූ අනන්‍යතාවයක් ස්ථාවරෝ පිහිටලා නැත්නම් අපි ඊ타මාත්ම ඉක්මනින් ඒ පැත්තට තල්ලු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ දේ වැළඳ ගන්නා ස්වභාවයක් ඒ දේ හරි කියලා හොඳයි කියලා ඉක්මනින් ඒ දේ වැළඳගෙන ඒ අනුව දකින ස්වභාවයක් තියෙනවා. දැන් මෙතනදිම අදාළම නැති වුණත් මේ කාරණාවට අපි කිව්වොත් එහෙම දැන් ලංකාවේ සිංහල බෞද්ධ සිංහලයටත් තියෙන ආන් එහෙම ස්වභාවයක් තියෙන්නේ තමන්ගේ කියලා අනන්‍යතාවයක් නෑ සිංහල බෞද්ධයටත් එහෙමයි බෞද්ධයටත් එහෙමයි තමන්ගේ කියලා මේ අපි මෙන්න මෙහෙම જાතියක් අපි මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම කටයුතු කරන්න ඕනි මේ විදිහේ ඉන්න ඕනි මෙහෙම જાතියක් මෙහෙම කියලා ඒ වගේ අනන්‍යතාවයක් නෑ පිහිටපු ඒක දෙමව්පියන්ගේ පැත්තෙන් ගුරුවරුන්ගේ පැත්තෙන් හරියට සකස් වෙලා නෑ රටේ ස්වභාවයට අනුව ඒ හින්දා බොහොම බොහෝ බොහෝ අයට තියෙන නිකන් බොහොම මධ්‍යස්ත වගේ හැඟීමක් නැත්තම් බටහිර රටවල් ඒ අයට ඒ අයට අනුකූලව හිතන මානසිකත්වයක් තමයි මුල කාලේ ඉඳන්ම තියෙන්නේ. එතකොට මෙයාගේ අනන්‍යතාවය අපි ඒ විදිහට තියෙන්නේ ප්‍රතිරෝධයක් නැහැ. ඒ හින්දා ඊට ඉක්මනින්ම මේ දේවල් වැළඳ ගන්නා ස්වභාවය, ඒ දේවල්ට අනුව තමන්ගේ ජීවිතේ පරිවර්තනය වෙන ස්වභාවය, ඊට අනුව එයා ලෝකේ ඒ දැක්මවල වලට අනුව දකින ස්වභාවය ඊට ඉක්මනින් හට ගන්නවා. මම දැන් ඒ ගැන හොඳට කතා කරන්න යන්නේ නැහැ. මම මේ ඔබට තව උදාහරණයක් කිව්වේ. එතකොට ඔබ මේක තේරුම් ගන්න ඕනි කාරණාව තමයි අපි යමකට අනුකූලව හැඟීම් ඇති වෙනවා නම් ඊට පස්සේ අපිට ඒ අනුවම හිතේ හිතවිලිත් උපදින්න පටන් ගන්නවා ඊට අනුකූලවම. ටිකක් ඒක ප්‍රබල වෙයි ප්‍රබල වෙයි ක්‍රමානුකූලව සකස් වෙනවා. ඊට පස්සේ යමකට අනුකූලව නැවත නැවත හිතෙනවා නම් අපිට ඒ විදිහට ඊට අනුව අපේ හිතක දැක්මක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ දැක්මට අනුව තමයි ඊට පස්සේ අපි ආය තමාවයි ලෝකයයි හඳුනා ගැනීම කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක්ට කෙනෙක් තුල සැබෑ වූ අනන්‍යතාවයක් පිහිටවල තියන්න පුළුවන් නම් ස්ථාවරව එයාට ඊට ප්‍රතිවිරුද්ධ දේවල් වලට මේ හැඟීම් ඇති වෙන එකට ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධය හින්දා ඊට අනුව හිතෙන ස්වභාවයත් අඩුයි. ඊට අනුව ඒ වැරදි අපි හිතමුකෝ මේකට සාපේක්ෂව ඒ විරුද්ධ ස්වභාවයේ දැක්මවල් මෙයාගේ හිතේ ඇති වෙන එකත් ඊටාත්ම අඩු වෙනවා. මම හිතනවා ඔබට මේක තේරෙනවා ඇති කියලා මේ කාරණාව මේ එතකොට දැන් අර ඒ දැක්මවල වලට අනුව ඒ කියන්නේ ඒ සාදාගත් මානසිකත්ව යොන්න ඔය විදිහට තමයි මේ මානසිකත්ව හැදෙන්නේ කෙනෙක්ගේ ඒ මානසිකත්වයට අනුව තමාව හඳුන ගන්නවා කෙනෙක්. ඒක එයා තමාගේ අනන්‍යතාවය විදිහට ඉදිරිපත් කරනවා. මම මෙහෙම කෙනෙක්. මම මෙහෙම කෙනෙක් කියලා එයා තමන්ගේ අනන්‍යතාවය විදිහට දකිනවා. ඊට පස්සේ ලෝකෙට එත ඒක ඉදිරිපත් කරනකොට එයා එකෙන් කොටසක් ඉදිරිපත් කරනවා මම මෙහෙම කෙනෙක් කියලා. ඊට පස්සේ ලෝකය හඳුන ගන්නවා. එතකොට එයා ලෝකය හඳුන ගන්නකොට ලෝකෙ මෙහෙමයි කියලා තීරණය කරනවා. ඊට පස්සේ ලෝකෙ කියන එක අපිට කියන්න පුළුවන් මේ කොටස් මේක සරලව කීපයකට බෙදලා ඒ කියන්නේ තමන්ගේ දෙමව්පියන්ව හඳුන ගන්නවා ඒ විදිහට. ඒ නැත්තම් වෙනත් අයව හඳුනා ගන්නවා. එතකොට ඒ අය මෙහෙමයි. මෙයා මෙහෙමයි. අපේ තාත්තා මෙහෙමයි. අපේ අම්මා මෙහෙමයි. කියලා එයා ඒ විදිහේ දැක්මක් ඇතුව ඒ දැක්මට අනුව ඒ අනන්‍යතාවයකට අනුව ඒක තීරණය කරනවා. ඊට පස්සේ ඒ වගේම තමයි ආගම සහ දර්ශනය කිව්වොත් ඒකත් එයා තීරණය කරන්නේ ඒ විදිහට. ඒකක්වත් අපි මේ උපතින් ගේන්නේ නැහනේ. පස්සේ කාලේ අපේ හිතවලට වැටෙන දේවල් වලට අනුකූලව හැඟීම් ඇති වෙලා තමයි ආගම දර්ශනය කියන එකක් තියෙන එක. ආගම කියලා කියන්නේ මෙහෙම එකක්. බුද්ධාගම කියන්නේ මෙහෙම එකක්. අම ඔක්කොම ආගම් එකයි. ඒ වගේ මානසිකත්ව එයා තුළ දැන් එහෙම අනන්‍යතාවයක් විදිහට ලෝකය ගැන දැක්මක් ඇති වෙලා තිනවා ඒ දැක්මට අනුව තමයි එයා ඒ දිහා බලන්නේ ඊට පස්සේ නැත්තම් තමාගේ අවශ්‍යතා සහ බලාපොරොත්තු කියන ඒවත් ඔය ආකාරයෙන්ම තමයි සිද්ධ වෙන්නේ තමන්ට මොනවද ඕනේ තමන්ගේ මොනවද අනාගත බලාපොරොත්තු කියන ඒවා ඒවත් එයාගේ දැක්මට අනුව තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දැන් අපි බැලුවොත් එහෙම දැන් කුඩා ළමයෙක් බලන්නකෝ දැන් පොඩි ළමයෙක් ඉපදිලා ඉන්නකොට දැන් එයාට ඉස්කෝලේ යන්න කියලා හැඟීමක් එහෙම එකක් නැහැ නේද ඉස්කෝලේදී මෙහෙම ක්‍රීඩා කරන්න ඕනේ මේ මේ ක්‍රීඩාවල් කරන්න කියලා එහෙම අදහසකුත් නැහැ ඊට පස්සේ ඉගෙන ගන්න ඕනේ කියලා එහෙම අදහසකුත් නැහැ. ඉගෙන අරන් මං අනාගතේ මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කියලා ඒ ඒව මුකුත් නැහනේ. ඒ අදහස් මොකවත් නැහැ. එතකොට මේ මොක ඊට හේතුව මොකද එයාට ඒ විදිහේ සංඥාවල් ඉපදිලා ඒ විදිහට හිත ඉපදිලා ඒ විදිහට දැක්මවල් ඇති වෙලා නැති හින්දා ඊට පස්සේ දැන් දෙමව්පියන්ගේ අනුසාරයෙන් දෙමව්පියෝ තමයි එයාට ඒ වගේ ඊට අනුකූල හැඟීම් ඇති කරවන්නේ ආය ආය නැවත නැවත කියලා ඒකේ හොඳ පැත්තවල් පෙන්නලා එහෙම නෙමෙයි ඉස්කෝලේ යන්න ඕනේ මෙහෙමයි ඊට පස්සේ මෙහෙම කරන්න පුළුවන් ඔයාට මෙහෙමයි මේ ක්‍රීඩා කරන්න ඕනේ මේක හරි ෂෝක් කිය කිය අපි ඒ හැඟීම් උපද්දවනවා. ඊට පස්සේ ඒ හැඟීම් උපද්දවන්න උපද්දවන්න ඒ විදිහට ඒ දරුවටත් හිතෙන්න ගන්නවා. දරුවටත් හිතලා ඊට පස්සේ ඊට අනුව එයා දැක්මවල් හදා ගන්නවා. ඒ දැක්මවල් තමයි එතකොට අහනකොට පොඩි කාලේ දරුවෙක්ගේ පොඩි කාලේ නෙමෙයි ඕන කාලෙක මේක මෙහෙම තමයි ඇහුවොත් කවුද මේ කවුරු වෙන්නද කැමති කියලා ඇහුවොත් එයා කියන මම මෙහෙම කෙනෙක් වෙන්න කැමති මෙහෙම කෙනෙක් වෙන්න කැමති කියලා එතකොට එයා ඒ දැක්ම ඇති උනේ දැන් කලින් ජීවිතෙන් අරන් ආපුවා නෙමෙයි නෝ ස්ථාවරව නිත්‍යව තිබුණේවත් නෙමේ මේ ජීවිතේ අර විදිහට අත්දැකීම් ඔස්සේ සකස් කරගත්ත දැක්මවල් දෙකක්. එතකොට එයා ඒ වගේ අනන්‍යතාවයක් තමා තුළ ගොඩනැගෙනවා. මට මෙතනදි කියන්න ඕනේ ඔන්න ඔය ස්වභාවයක් පවතිනකොට ඒ දරුවෙකු තුළ හොඳම දේ තමයි නිවැරදි වූ අනන්‍යතාවයක් අපි ගොඩනංවල තියෙන එක. මෙන්න මෙන්න මේක තමයි නිවැරදි කියලා නිවැරදි අනන්තතාවයක් නිවැරදි උපක්‍රම මගින් අපි කලින්ම ගොඩනංවල තියෙනවා නම් ඒ දරුවා තුල එතකොට වැරදි වූ අනන්‍යතාවයක් වල් ගැන එයාට ප්‍රතිරෝධයක් තියෙනවා. අපි නිවැරදි වූ අනන්‍යතාවය කොයිතරම් ප්‍රබලව ගොඩනංවල තියෙනවද යා තුල කියන එක මත වැරදි වූ අනන්‍යතාවයවල් ගැන තියෙන ප්‍රතිරෝධයත් ඊටාත්ම ඉහළ වෙනවා ආන් ඒක ඒ දරුවට යහපත පිණිස පවතිනවා ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි මම මෙතන කල්පනා කරා දැන් දරුවෙක්ගේ අනන්‍යතාවය කියන කාරණාව කොයි කොයි වයස්වල කොයි කොයි මට්ටම් වලින්ද පිහිටන්නේ කියන එක ගැන ටිකක් කතා කරන්න එතකොට ඇත්තටම මම මේවා මේ පරීක්ෂණ කරලා සමීක්ෂණ කරලා ගත්ත දත්ත නෙමෙයි. ඒ හින්දා කුඩා කුඩා වෙනස් වීම වෙන්න පුළුවන්. හැබැයි ඒක බොහෝ සෙයින්ම මේ ළඟ අගයන් වලට තමයි යන්නේ අපිට වැටහෙන ආකාරයට. ඔබ මේක දිහා මේ මේ කාරණාව දිහා බලන්න. එතකොට දැන් අපි කිව්වනේ ඔන්න ඔය විදිහටයි අනන්‍යතාවය වල හැදෙන්නේ කියලා. ඒ අනන්‍යතාවය වල දෙමව්පියන් හරහා ඒ වගේම gedare ඉන්න තවත් වැඩිහිටි අනිත් අය හරහා සකස් වෙන ස්වභාවයක් තියෙනවා කෙනෙක්ගේ කොටස් තුනකට අපි බෙදන්න පුළුවන් අනන්‍යතාවයවල් මේ සකස් වීම දරුවෙක්ගේ පළවෙනි කාරණාව තමයි දෙමව්පියන්ුයි ඒ තව වැඩිහිටි ඒ වගේ gedare ඉන්න අනිත් අය හරහා දෙවෙනි කාරණාව තමයි දෙවෙනි කොටස තමයි අනන්‍යතාවයේ තමාගේම අනන්‍යතාවයක් ඒ දරුවට තියෙන්නත් පුළුවන්. තුන්වෙනි කොටස තමයි ඇසුරු කරන මිතුරන් හා වෙනත් අය. එතට පලෙන් කොටස අපි ගම දෙමවපියෝ විතරක් කියලා දෙවැනි කොටස තමන්ගේ මනන්තාවයක් ඇසුරු කරන මිතුරන් හා වෙනත් අය හරාත් අනන්තාවයක් එන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම දැන් අවුරුදු හයකට වගේ කලින් ගත්තොත් එහෙම එතකොට දැන් තමන්ගෙම අනන්‍යතාවයක් කියලා ඒ දරුවට තියෙන්නේ සාමාන්‍යයෙන් 120ක් වගේ ඒ නැත්තම් ඊට අඩු ප්‍රමාණයක්. පැහැදිලිද? ඒ කියන්නේ එයාගේ හැටි මෙහෙමයි කියලවල තියෙන 120ක් වගේනේ. ඒ කියන්නේ අපි තව විදිහකින් කියනවා නම් එයාට ඕන විදිහට දේවල් සිද්ධ වෙන්නේ 100කට 20කටත් අඩු ප්‍රමාණයක්. දරුවට ඕන විදිහට දේවල් 180කටත් වැඩි ප්‍රමාණයක් දෙමව්පියන්ට ඕන විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ ඒකේ ඕන විදිහට වීම පමණක් නෙමෙයි දරුවත් ඒක ඊට අනුකූලව හිතනවා ඒක වෙන්න ඕනේ ඒ විදිහට තමයි. කියලා. අපි හිතමුකෝ උදේ නැගිටලා මූණ හොදන එක, උදේට කෑම කන එක, සෙල්ලම් කරන එක, මොනවා හරි පාඩම් කරන එක, ඒ වගේ දේවල් අනිත් අයට උදව් කරන ඒවා, ඒ වගේ දේවල් ගත්තොත් ඒ දේවල් වලින් 80%ක්ම සිද්ධ වෙන්නේ දෙමව්පියන්ට ඕනේ විදිහට ඒක ඒ විදිහට නැවත නැවත දැකලා ඊට අනුකූලව හැඟීම් ඇති වෙලා ඊට අනුකූලව හිතලා ඒ දැක්මවල් ඇතිවෙච්ච හින්දා ඒක ඒක ඒ විදිය විය යුතු දෙයක් එහෙම තමා ඒක වෙන්නේ කියලා අනන්‍යතාවයක් ඒ දරුවා ගිතේ තියෙනවා. හැබැයි ඒ අනන්‍යතාවයෙන් 180ක් සිද්ධ වෙලා තියෙන අනන්‍යතාවයෙන් 180ක් හදලා තියෙන දෙමව්පියෝ. ඊට පස්සේ හැබැයි 120ක් විතර ඒ දරුවගේ අනන්‍යතාවයක් තියෙනවා ඔබට දකින්න පුළුවන්. 120ක් වක් නැත්තම් 20ට අඩුවෙන්. ඒ කියන්නේ ඔබට ඔබ කියනවා අපේ දරුවා පොඩි කාලේ ඉඳන්ම මෙන්න මෙහෙමයි. එයාට මේක මෙන්න මේ විදිහට ඕනේ නැත්තම් එයා ඒක කැමති නෑ කියලා 120කට අඩු එයාගේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. හැබැයි එයාට එයා කැමති විදිහට වෙන්නේ 120යි 180ක් සිද්ධ වෙන්නේ දෙමව්පියෝ කැමති වෙන විදිහට ඕන් ඔහොම තමයි මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අවුරුදු 6 ඉඳලා 13 වයසට වගේ යනකොට දැන් ওই අනන්‍යතාවයවල් සකස් වීම ආයෙ වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ දැන් මෙයා ඉස්කෝලේ යන්න පටන් ගන්නවනේ ඉස්කෝලේ යන්න පටන් ගත්තාම ඔන්න 120ක් වගේ අනන්‍යතාවයක් එයා ඇසුරු කරන මිතුරන් ඉස්කෝලේ ඒ වගේ පරිසරය හරහා හදා ගන්නවා ඒ යාළුවා මෙහෙමනම් මාත් එහෙම කරන්න ඕනේ අරයා මෙහෙමනම් මාත් ඒ විදිහ කරන්න ඕනේ කියලා 120ක් වගේ අනන්‍යතාවයක් දැන් ඒ අනුසාරයෙන් මෙයාගේ හැදෙන්න ගන්නවා ඊට පස්සේ තමන්ගේ මානන්නතාවයත් ඒ 120 තියෙනවා ඊට පස්සේ දැන් අර දෙමව්පියන්ගෙන් හරහා සකස් වන්නා වූ අනන්තතාවය අඩු වෙනවා. ඒක 160ක් පමණ වෙනවා. එතකොට මේවා දලා අගයවල් එතකොට 160ක් දෙමව්පියන්ගේ පැත්තෙන් 120ක් තමන්ගෙම හැටි කියන එක සසරෙන් ගෙන ආපු ස්වභාවය ඊට පස්සේ 120ක් විතර ඇසුරු කරන යාළුවෝගේ විදිහට වෙනවා. ඔන්න ඔය විදිහට තමයි යාගේ 100 අනන්‍යතාවය කියන එකේ සම්පූර්ණ එක බෙදී යන්නේ අනන්තතාවය සකස් වීම කියන එක. ඊට පස්සේ දැන් අවුරුදු 13 ඉඳලා 18 වගේ වෙනකොට මොකද වෙන්නේ? ඔය අනුසාරයෙන් ඔය දේවල් වලට අනුව එයා තමන්ගේ අනන්තතාවය බිල්ඩ් අප් කරගන්නවා. තවදුරටත් වර්ධනය කරගෙන 140ක් විදිහට එයා එයාට ඕන විදිහට කටයුතු කරනවා. අවුරුදු 13 18 වගේ වෙනකොට ඊට පස්සේ 100ට තව 30ක් විතර යාළුවන්ට ඕන විදිහට කටයුතු කරනවා. දැන් මෙයාගේ අනන්‍යතාවය අනිත් දේවල් වලට අනිත් අයට වඩා මේ අනිත් අයගෙන් සකස් වෙන ප්‍රවණතාවයට වඩා එයාගේ ස්ථාවර වෙච්ච එක ප්‍රබලයි දැන් 140ක් එයාට ඕන විදිහට එයා මම මෙහෙමයි මේක මං කැමති මෙහෙමයි මේ විදිය මෙහෙමයි කියලා කටයුතු ගන්න යනවා 140ක් ඊට පස්සේ 130ක් විතර ඇසුරු කරන යාළුවෝගේ විදිහට එයා හදා ගන්නවා මේ එතකොට එහෙම හැබැයි මෙයා ගණන්තාවේ දැන් වැඩි ඊට පස්සේ අර දෙමව්පියෝ ගාව තිබ්බ 160 බලය ඒ ප්‍රතිශත බලය අනන්තතාවයේ ගොඩනැගීමේ බලය 100ට ඒකත් 30ක් විතර වෙනවා. ඔන්න ඔහම තමයි අවුරුදු 13 18 ළමයේගේ අනන්තතාවයේ ගොඩනැගෙන්නේ. ඔය කාලේ තමයි එතකොට දෙමව්පියන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අර කලින් 100ට 80ක් 60ක් විතර අපේ දරුවෝ අපි කියන විදිහටම හිටියා. දැන් මෙයා මේ ළමයා හරි යකීකරුයි හරි මුරණ්ඩුයි අපි කියන විදිහට වෙන්නේ නැහැ මේ කරන්නේ නැහැ කියලා කියන්නේ දැන් ඒ කට්ටියට තේරෙනවා අපේ දරුවා කෙරෙහි අපිට පවත්වීමට හැකියාව තිබූ ආධිපත්‍ය අපි අපිට අවශ්‍ය විදිහට ක්‍රියා කිරීමේ බලය ඒක භාගිර භාගයක්ම නැති වෙලා වගේ පැහැදිලිද අවුරුදු 13 18 වගේ යනකොට ඒකට හේතුව දරුවා තමන්ගේම අනන්තතාවයක් දැන් 140ක් ගොඩනගාගෙන තියෙනවා ඒ වගේම 130ක් විතර එයා යාළුවන්ගේ පැත්තෙන් ගන්නවා ගෙදර ගෙදර පැත්තෙනුත් ගන්න 130යි. එතකොට ඒ හින්දා යාළුවව ඇසුරු කරන ප්‍රමාණයයි ඒ පැත්තෙන් එන දේවල් ගොඩක් වැඩි වුණොත් ගෙදර පැත්තේ එක තව අඩු වෙනවා මේ පැත්තේ. පැහැදිලිද? ඒ ඇසුරු කිරීම වලට අනුව අඩු වෙනවා. හැබැයි එයා දැන් එයාගේ බලය එයා තුල රඳවාගෙන ඉන්නේ 140ක්. Tamange අනන්තාවය. ඒතොර ඒ අනන්තාවයත් කලින් සකස් වෙච්ච දේවල් ටිකක් නේ. ඊට පස්සේ දැන් අවුරුදු 18ත් 25ත් වගේ වයසට යනකොට 170ක් විතරම තමන්ගෙම කියලා අනන්තතාවයක් කියලා තියෙනවා. මම මෙහෙමයි මේ මෙන්න මේ විදිය කියලා 110ක් විතර තමයි දෙමව්පියෝ කියන දේට අනුව ඒ අනුව දේවල් දිහා දකින්නේ. ලෝකෙ දිහා හරි තමාව හරි අඳුරගන්නේ 110ක් විතර. දෙමව්පියෝ කියන විදිහට නැත්තම් තමාගෙම හැත් සකස් වෙච්ච අනන්තතාවයෙන් තමයි යා ලෝකය හරි තමන්ව හරි හඳුනාගන්නේ. ඊට පස්සේ 120ක් විතර යාළුවන්ගේ පැත්තට තියෙනවා ওই කාලෙදිත්. එතකොට මේ ඒ කියන්නේ දෙමව්පියෝන්ව තව අඩු වෙලා දෙමව්පියන්ගේ බලය 180 වගේ තිබ්බ බලය අඩු වෙලා අඩු වෙලා 110ට බහැලා තියෙන්නේ දැන්. යාළුවන්ට කලින් යම් බලයක් තිබ්බා ඒකත් අඩු වෙලා දැන් තියෙන්නේ. ඒක 120ට වගේ බහැලා. එතකොට අපිට ওই වයසේදී දරුවෝ ගත්තොත් පේනවා අර යාළුවන් එක්කලා ඒ ඇසුරු කරමින් ඒ ඇයට අනුව මෙයා හිතන ස්වභාවය අපි කියනවට වඩා යාළුව කියන එක අහන එකක් තියෙනවා. පැහැදිලි නේද? අවුරුදු 13 18 කාලේ අපි අපි කියන එක අහන එක යාළුව කියන එක අහන එකයි දෙකම නිකම් සම සමව තිබුණා. හැබැයි වැඩියෙන්ම යාට ඕන එක කරන එකක් තමයි තියෙන්නේ. අවුරුදු 18ත් 25 වගේ වෙනකොට අපි කියන එක අහන එක 110යි. යාළුව කියන එක අහන එක අපිට වඩා යාළුව ලොකු වෙලා කියලා දෙමව්පියෝ කම්පලේන් කරන්න ඒ කාලෙත් සියබැයි සියයට හැත්තයක්ම තියෙන්නේ එයාට ගෙම තියෙන අනන්‍යතාවය ඊට පස්සේ අවුරුදු විසි පහකට වගේ වැඩිවෙනකොට දෙමවපියාර හා එයාගේ අනන්තාවය ගොඩ නැගෙනවා කියන එක සියයට පහකටත් වඩ අඩුවෙනවා ඊට පස්සේ ඇසුරු කරන යාළුව හරහා යාගේ අනන්තාවේ තීරණය වෙනවා කියන එක සියයට පහකටත් වඩා අඩුවෙනවා සියයට අනුවක් අනූ පහක්ම යාට ස්ථාවර වෙච්ච අනන්තාවයක් පිහිටනවා පැහැදිලි නේද ඔන්න ඔය විදිහට තමයි කෙනෙක් අර ඒ සංඥාවල් ඉපදිලා කියන්නේ අනුකූලව ලෝකෙන් යාට ලැබෙන දත්තවලට අනුකූලව හැඟීම් ඇති වෙලා ඊට අනුකූලව හිතලා ඊට අනුකූලව මානසිකත්ව හදාගෙන තමාව සහ ලෝකය මෙහෙමයි කියලා හඳුනගන්න තීරණය කරලා ඒ තීරණයට අනුව ලෝක දිහා දකින කෝණ හැදෙන්නේ ඒ හැදෙන එකෙත් ඒ එක එක අවස්ථාවල දෙමව්පියන්ගේ පැත්තෙන් කොයිතරම් ඒකට කන්ට්‍රිබියුෂන් එකක් දායකත්වයක් දක්වනවාද කියන එකයි ඇසුරු කරන මිතුරන්ට අනුව ඒක කොයිතරම් කන්ට්‍රිබියුෂන් එකක් දායකත්වයක් සැපේනවාද කියන එකයි තමන්ම කල්පනා කරලා තමන්ට ඕන විදිහට කොයිතරම් දායකත්වයක් සැපේනවාද කියන එකත් ඔන්න ඔය විදිහට තීරණය වෙනවා. එතකොට මේ කාරණාව බැලුවොත් එහෙම ඔබට තේරෙනවා ඇති දැන් අවුරුදු දැන් එයාගේ අනන්තතාවයේ ස්ථාවර වෙන්න කලින් ඒ කියන්නේ අවුරුදු 18 වගේ පයින්නකොට දැන් එයාගේ අනන්තතාවයේ 70ක් විතර ස්ථාවර වෙලා තියෙන්නේ. ඊට කලින් තමයි දෙමව්පියන්ට අනන්තතාවයක් ගොඩනැගීමේ හැකියාව තියෙන්නේ. ඒ දරුවා තුල. ඊට පස්සේ අපි කියන එක අහන්නේ 110යි. ඒක අය අකීකරුකම නෙමෙයි ඒ අනන්‍යතාවය දැන් ස්ථාවර වෙලා තියෙන්නේ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. එතකොට අපි දරුවෙක්ව හදනවා නම් හදන්න පුළුවන් වෙන්නේ ඔය අවුරුදු 18 18ට කලින් ඒකෙත් අවුරුදු 13කට වගේ කලින් තමයි මේ 160ක් විතර හැකියාවක් තියෙන දෙමව්පියන්ට ඕන විදිහට ඒක සකස් කිරීමේ. ඊට පස්සෙත් 100 දෙමව්පියන්ගේ බලය අවුරුදු 13න් 18 13න් පස්සේ 130ට බහිනකොට දරුවාගේ තමන්ගේම අනන්තතාවයක් දකින්න එක එයා 140 සීමාවේ තියන් ඉන්නේ. ඒ හින්දා දෙමව්පියන්ගේ බලය අඩු වෙලා තියෙන්නේ එතනදී. ඒ හින්දා අවුරුදු 13කට වගේ කලින් තමයි දරුවෙක්ගේ අනන්තතාවයක් අපි බිහි කරලා ස්ථාවර කරලා සකස් කරලා තියන්න ඕනේ. යහපත් වූ අනන්තාවේ. එතකොට මොකද වෙන්නේ? ඇත්තටම කියනවා නම් දැන් දෙමව්පියෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ විදිහට අනන්තාවයක් හැමෝගෙම බිහි වෙනවා. ඒ දරුව තුල බිහි වෙනවා. දෙමව්පියෝ මම මෙහෙම කරන්න කියලා හිතලා නැති වෙන්න පුළුවන් ඒත් බිහි වෙනවා. ඊට පස්සේ ඊට අනුව තමයි සමහරවල් දරුවන්ගේ තියෙන බොහොම දුරුගුණ මහා නරක ගති ඒ වගේ ඒවත් බිහි වෙලා තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. ඒ දැනුවත් හරි නොදැනුවත් හරි. ඉතින් අපිට පුළුවන් නම් දෙමව්පියෝ විදිහට ඔබට පුළුවන් නම් ඒ ඔබගේ හැකියාව තියෙන කාලේ ඔබගේ එයාට එයාට එයාගේ අනන්‍යතාවය සකස් වෙන ඔබේ ෂයායක වැඩි කාලේ ඔබේ බලය වැඩි කාලේ 180 60 තියෙන කාලේ ඒක සකස් කරන්න නිවැරදි වූ ආකාරයට ඊට පස්සේ මොකද වෙන්නේ 140ක් වගේ වෙනකොට දරුවාගේ තමන්ගේම අනන්‍යතාවය ඒක ඔබ ගොඩනංවපු නිවැරදි අනන්තාවයක් බවට පත් වෙනවා. දරුවා ඒක දකිනවා තමන්ගේ කියලා මම මෙහෙමයි කියලා. හැබැයි ඒක එයාගේ නෙමෙයි. එයා තුල ඔබ ගොඩනගපු එකක් බවට පත් වෙනවා. පැහැදිලිද? අන්න එහෙම වුණාම එයා ඒ තුලින් ලෝකය තීරණය කරන්න ලෝකය දකින්න තමාව තීරණය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයාට යහපත කෙරෙහි බලවත්ව පිහිටා තිබීමක් තියෙනවා. අයහපත කෙරෙහි ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. අන්න ඒකයි මෙතන මේ වැදගත්කම මේක ඇත්තටම ඉතාමත්ම වැදගත් දේශනාවක් මේක කවුරු හරි මේ විදිහට කරන්න පුළුවන් නම් ඒක ලොකු යහපතකට ගෙනියන්න පුළුවන් එතකොට ශ්‍රද්ධාවන්ත හිතමිතුනේ දැන් අපි බලන්න ඕනේ මේ මොන වගේ දෙයක්ද එහෙනම් අපි අනන්තතාවයක් විදිහට දරුවා තුල සකස් කරන්න ඕනේ කියන කාරණාව. එතකොට අනන්‍යතාවයවල් හදන්න යනකොට මේ අපි ඒක විසිරෙව්වොත් ඒ කියන්නේ අද එකක් කියනවා හෙට තව එකක් කියනවා අනිද්දා තව එකක් කියනවා එක එක දේවල් කියනකොට එතකොට එයාගේ එකකට අනුකූලව අනන්‍යතාවයක් බිහිවීම හා ඒ අනන්‍යතාවයේ ප්‍රබලවීම කියන එක ඊ타මත්ම සෙමෙන් වෙන්නේ ඒ වගේම ප්‍රබලතාවයත් අඩුයි ඒ වගේම විසිරලා තියෙන්නේ පැහැදිලිද විසිරලා තියෙන්නේ. එතකොට ඒ දරුවට ඇත්තටම තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්න ඕනි කියන එක අර ඒකත් ටිකක් කරනවා මේකත් හරි කියලා හිතෙනවා අම්මා ඊට පස්සේ මෙහෙමත් කියනවා තාත්තා මෙහෙමත් කියනවා කියලා එයාට ඒකේ පැහැදිලි නිරවුල් ස්වභාවයක් නැහැ. එතකොට එයා ඒකත් එක්ක අර කලවම් වෙච්ච අච්චාරු වගේ අනන්තතාවයක් තමයි එයා තුල හැදෙන්නේ. ඒක නෙමෙයි හරි ක්‍රමය වෙන්න ඕනේ. අපි දරුවෙක් තුල නිවැරදිව හැදෙන්න ඕනේ අනන්‍යතාවය කියන එක අපි ඒක අපි තීරණය කළා මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේක තියෙන්න ඕනි කියලා එයාට ඒ විදිහේ හැඟීම් ඇති වෙන එක නැවත නැවත අපි සකස් කරන්න ඕනේ. පැහැදිලිද? මේ සඳහා අපි ওই කරුණු 10ක් ගත්ත ඇතරම අපේ කාරණාවට යම් දේශනාව දික් වෙන හින්දා දැන් මෙන්න මේ බලන්න මේ කරුණු 10යි. දැන් මේ පුංචිම ළමයෙක්ගේ ඉඳන් මේක හදන කරුණු 10ක් මේ තියෙන්නේ. අවුරුදු 13 වෙනකම් වගේ වෙනකොට මේ කරුණු 10 ඔබට හදන්න පුළුවන් නම් එයා තුල මේ විදිහේ අනන්තතාවය බිහි වෙනවා. එතකොට මේක හදන්න ඔබ කරන්න ඕනේ මොකද්ද මේ කරුණු 10? ඔබ දරුවා ලව්ව මේක ආය ආය කියවන්න පුළුවන් නේ. දැන් ඇත්තටම දරුවෙට පන්සිල් සමාදන් කරන මේ කාලේ පන්සිල් එක වසරේ ඉඳන් පන්සිල් සමාදන් කරනවා. එක වසරේ ඉඳන් පන්සිල් සමාදන් කරාට එයාට පන්සිල් ගැන අදහසක්වත් නැහැ සමහරවිට. ඒක එහෙම එහෙම වෙන්නේ නැහැ ඒක. එතකොට ඊට වඩා එයාට ඇත්තටම ප්‍රායෝගිකව දැනෙන විදිහට ප්‍රායෝගිකව කරන්න පුළුවන් ආකාරයට තමයි අපි යමක් දෙන්න ඕනේ. එතකොට තමයි ඒක එයා ඒක ඇත්ත ඒක හරි ඒක මට පුළුවන් කියන අදහසින් ගන්නේ. ඒ හින්දා තමයි දැන් මෙතන මේ කරුණු 10 මම වචනයක් පාවිච්චි කරලා තියෙනවා පුළුවන් තරම් කියලා. පුළුවන් තරම් කියලා කියන්නේ එයා ඒක හැකියතාක් උත්සාහ ගන්නවා. හැබැයි බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් බැරි වුණාට ප්‍රශ්නයක් නැහැ. එයා පුළුවන් තරම්නේ කරේ කියලා එයා වැටෙන්නේ නැහනේ. නැත්තම් අපි හිතමුකෝ අපි මොකක් හරි සිල්පදයක් නම් මම සත්තු මරන්නේ කියලා ඉවරලා අපි සිල්පදයක් හැදුවට සත්තු මැරුණොත් එහෙම එකපාරක් දෙපාරක් තුන්පාරක් මැරනකොට එයා ගැතින් සිද්ධ වුණා කියන්නකෝ. ඊට පස්සේ එයා ඒක තීරණය කරනවා මේක එහෙම කිව්වට එහෙම වෙන්නේ නැහැ. කියලා කියපු ගමන් ඒකේ වැලිඩිටි එක අහෝසි වෙනවා. වළංගුතාවය. ඇත්තට පන්සිල් තියෙන චූට ළමයින්ට රකින්න නෙමෙයි. ඒවා එතනින් එහාට බුද්ධිමත්ව දර්ශනයක් ජීවිතයට ගන්න කෙනෙකුට කරන්න ඕන දේවල් ටිකක්. ඒ හින්දා දරුවෙක් තුළ මෙන්න මේ වගේ අනන්තතාවයක් ඔබ ගොඩනගන්න බලන්න මේ කරුණු දිහා බලන්න එහෙනම් මේක පොඩි කාලේ ඉඳන් අවුරුදු 3 4 කතා කරන්න පුළුවන් 4 වගේ මේට යමක් තේරෙන ළමෙක් ඉඳන් නැවත නැවත ඔබ යාව පුරුදු කරන්න නැවත නැවත එයාට මේක කියවන්න පුරුදු කරන්න. අපි හිතමුකෝ උදේට ඉතිපිසෝ ගාතාව කියලා පහනපත්තු කරලා ඉතිපිසෝ ගාතාව කියලා මේ කරුණු 10 කියනවා එයා. ඔබටත් ඇහෙන්න කියනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔබටත් ඕන නම් පුළුවන් ඒ විදිහට කියන්න. ප්‍රශ්නයක් නැහැ. ඔබෙත් මේ වගේ අනන්තතාවයක් ගොඩනගෙනවා නම් ඒක යහපතක්. ඒක දරුවටත් අර උපකාරයකුත් තියෙනවා. එහෙනම් ඔබටත් පුළුවන් දරුවත් එක්කම කියන්න. ආන් එහෙම අපි මේක නැවත නැවත කියලා ඊට පස්සේ ඒ කියන කාරණා එයාට පැහැදිලි කරලා දීලා ඒකේ තේරුම මොකද්ද? ඒකෙන් ඔයාට සතුට සැහැල්ලුව උපදිනවා නේද? ජීවිතය කියන කාරණාව කාන්දු කරලා තිබ්බොත් එයාට කාලයක් යනවා ඔය විදිහට එයාටම හැඟීම් ඇති වෙනවා මේක මෙහෙම තමා කියලා. ඊට පස්සේ එයාට ඒ විදිහට හිතෙනවා. ඊට පස්සේ එයා ඒ හඳුනාගත්ත මානසිකත්ව ස්ථාවර කරගෙන තමන් මෙහෙම කෙනෙක් මම මෙහෙම ඉන්න කෙනෙක් කියලා එයා හදා ගන්නවා. ආන් ඒ ටික හදාගත්තොත් එයා යහපත් අනන්‍යතාවයක් තමා තුළ ගොඩනැංව වෙනවා. ඒ හින්දා ඔබට මේක කාලයක් පුරුදු කරන්න වෙයි. හැබැයි මේක පන්සිල් සමාදන් කරන වගේ දරුවෙක්ට මේක ඔබ කාලයක් මෙන්න මේ ටික පුරුදු කරොත් ඊට වඩා ප්‍රතිඵලයක් ඔබට දකින්න පුළුවන් වෙයි මාසයක් විතර යනකොට. ඊට පස්සේ ඒ අවස්ථාවල ඔබට ඒවා සිහිපත් කරවල දෙන්න පුළුවන් දරුවෙක් මේකෙන් එලියට ගියොත් එහෙම මේ කුසල රටාවෙන් ඔබට ඔය අපි මෙහෙම නේද අපි මෙහෙම කියනවා නේද ඒ හින්දා අපි ඒ විදිහට කරන්න ඕනේ නේද කියලාවල ඔබට සිහිපත් කරලා ආයාව ගන්නත් හැකියාව තියෙනවා ඒ අවස්ථාවේදී ඒ හින්දා අපි කරුණු 10 බලමු වෙලාව අඩු හින්දා මම විස්තර කරන්න යන්නේ නැහැ අපි ධර්ම සාකච්ඡාවේදී මේවා විස්තර කරගමු අවශ්‍ය විදිහට පළවෙනි කාරණාව තමයි දැන් මේ කුඩා ළමයෙක්ගේ ඉඳන් අවුරුදු 13 14 ළමයෙක්ට යනකම් කරන දෙයක් මම පුළුවන් තරම් අඬන්නේ නැතුව ඉන්න කෙනෙක් වෙනවා කියලා එයා නැවත නැවත ඒක සිහි කරනවා. මම පුළුවන් තරම් එයාට පුළුවන් තරම් අඬන්නේ නැතුව ඉන්න කෙනෙක් බවට කෙනෙක් වෙනවා කියන එක. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි මම පුළුවන් තරම් දුක් වෙන්නේ නැතිව ඉන්න කෙනෙක් වෙනවා කියන කාරණාව. එතකොට ඒ විදිහේ මානසිකත්වයක් දරුවෙගේ පොඩි කාලේ අපි දෙන අනන්තතාවය ප්‍රබලින්දා ඔය විදිහේ හැඟීමක් එයාගේ හිතට ගියලා තිබුණොත් එහෙම එයා ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒ අනුව. එතකොට එයාට අපිට ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ එයාට දුක් වෙනකොට අඬනකොට එහෙම ඉන්නේ නැතුව කොහොමද එහෙම ඉන්නේ කියලා මේ මෙන්න මෙහෙම හිතුවා නම් ඔයාට දුක් වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නේද කියන එක පෙන්ලා දෙන්න විතරයි. මොකද අනන්‍යතාවයේ තියෙනවා පුළුවන් තරම් උත්සාහවන්තත් වෙනවා අපිට තියෙන පොඩි අත්වලක් සපයන්න විතරයි එතනදී. අමුතුවෙන් ලොකුවට දෙයක් කරන්නේ අනන්තාවේ කලින් හදලා තියෙන හින්දා. තුන්වෙනි කාරණාව තමයි මම පුළුවන් තරම් තරහ ගන්නෙ නැතිව ඉන්න කෙනෙක් වෙනවා කියන එක. මම ඇතරම මෙහි ළමයි ටිකකටත් මේක ඒ කරුණු පුරුදු කරලා එන ළමයි ටික කරත් ඉතින් එයාට මේක මතක තියාගන්නත් පුළුවන් පුරුදු ගන්නත් පුළුවන් එකවසර ළමයට උනත් ඊළං කාරණා තමයි මම පුළුවන් තරම් අම්මා තාත්තට වගේම අනෙක් අයට උදව් කරලා සතුටු වෙන කෙනෙක් වෙනවා කියන එක. පැහැදිලිද? එතකොට ඒ තුලින් දැන් මුල් කාරණා තුනෙන් එයා දුක් පීඩා ගතිය අඩුවෙන් සැහැල්ලුවෙන් ඉන්න ගතිය සකස් වෙනවා. මේ කාරණාවෙන් එයා අනිත් අයට උදව් කරලා සතුටු වෙන අර මුදිතාව තියෙන මෛත්‍රිය මුදිතාව බලවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා එයාගේ ජීවිතේ. ඊළඟ කාරණාව තමයි පස් කාරණාව මම පුළුවන් තරම් මගේ දේවල් අනිත් අයත් එක්ක බෙදා ගන්න කෙනෙක් වෙනවා කියන එක. තමන්ගේ දේවල් තමන්ගේ සෙල්ලම් බඩු වෙන්න පුළුවන්, තමන්ගේ ඇඳුම් ඇඳුම් වෙන්න පුළුවන්, තමන්ට වැඩිපුර තියෙන දේවල් වෙන්න පුළුවන් අනිත් අයත් එක්ක බෙදා ගන්න කෙනෙක් වෙනවා. ඒකෙන් එයා සතුටු වෙන කෙනෙක් වෙනවා. පැහැදිලි නේද? ඊළඟ කාරණාව තමයි මම පුළුවන් තරම් මට ලැබුණු දෙයින් සතුටු වෙන කෙනෙක් වෙනවා. අන්න ඒකත් දරුවෝ තුල තියෙන අඩුපාඩුවක් බොහෝ දෙනා තුල දරුවෝ නෙමෙයි වැඩිහිටියෝ තුලත් තියෙන අඩුපාඩුව. ඒ හින්දා ඒ කාරණාවත් අපි එයාට සිහිපත් කරලා දෙනවා. නැවත නැවත එයා සිහිපත් කරනවා මම මෙහෙම කෙනෙක් වෙනවා කියලා. එතකොට ඒ අවස්ථාවල් එනකොට එයාටම සිහි වෙන වෙලාවක් එනවා. මම පුළුවන් තරම් මට ලැබුණ දෙයින් සතුටු වෙන කෙනෙක්නේ. ඒ හින්දා මට ඕක නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ කියලා හිතන කාලයක් එනවා. ඕක දැක්මක් විදිහට අනන්තතාවයක් විදිහට එයාගේ ජීවිතේ එකතු වුණාම. ඒක වැඩි කල් යන්නේ අපි නැවත නිතර නිතර දිනපතා මේක පුරුදු කරනවා නම් මේ මන්තරේ වගේ කියන්නේ හැඟීම් ඇතුව කියන්න ඒ වගේම එයාට බැරි වෙන අවස්ථාවල ඊට පැහැදිලි කරලා මෙන්න මෙහෙම හිතුවා නම් ඔයාට පුළුවන් වෙනවා නේද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වැටෙන වෙලාවේ නැගිටවන්න පුළුවන් නම් එයාගේ අනන්තතාවයක් බවට පත් කරන්න පහසුයි මේවා. ඊළඟ කාරණා තමයි මම පුළුවන් තරම් කාටවත් කරදරයක් නැතුව ඉන්න කෙනෙක් වෙනවා කියන එක. ඒකත් ඒ දරුවෙක් තුළ අපිට හදන්න පුළුවන් කාරණාවක්. ඊළඟ කාරණාව තමයි මම පුළුවන් තරම් මහන්සි වෙලා ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන කාරණාව. ඒකත් දෙමව්පියෝ මේ කාලේ ලොකු අවස්ථාවක් විදිහට දකිනවා. ඒ හින්දා අපි ඒකත් එතෙන්ට ඇතුළත් කරා. එයාට පුළුවන් තරම් මහන්සි වෙලා ඉගෙන ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ කාරණාව තමයි මම පුළුවන් තරම් පිළිවෙලට පිරිසිදුව ඉන්න කෙනෙක් වෙනවා කියන එක. ඒකත් ලොකු අවශ්‍යතාවයක් තියෙනවා දරුවෙක්ගේ පිළිවෙලට පිරිසිදුව ඉන්න එක ඒකත් අපිට එයාට සිහිපත් කරවන්න පුළුවන් හැමදේම ඊළඟට දහවෙනි කාරණාව තමයි මම පුළුවන් තරම් හැමෝම එක hina වෙලා සතුටින් ඉන්න කෙනෙක් වෙනවා කියන කාරණාව පැහැදිලි නේද ඔන්න ඔය විදිහට නම් එයා කටයුතු කරන්නේ අර අංග 9 සකස් වෙන්නේ එයා යහපත් පැත්තට නැඹුරු වෙලා යහපතින් යහපතත් එක්ක අනිත් අයත් එක්ක එකතු වෙලා hina වෙලා සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කුසලය කුසලයෙන්. ඔන්න ඔය කරුණු 10 එහෙනම් ඔබ තමන්ගේ දරුවාට දැන් ඇතර මෙක්කෙනෙක් හරි පරිවර්තනය කරලා එවලා තිබ්බා මේක ඉංග්‍රීසි එක. ඒ ඉංග්‍රීසි භාෂාව නම් ඔබේ දරුවාට වැඩියෙන් තේරෙන්නේ. ඒ භාෂාවෙන් ඒ දරුවාට නැවත නැවත කියවන්න. එක වෙලාවක හැමදාම නැවත නැවත කියවන්න. ඔබ ඒ වෙලාවේ ඔබත් කියන්න. ඔබටත් මේක ප්‍රශ්නයක් නැහැ මේ තියෙන ඒවා හොඳයිනේ. එතකොට ඔබත් කියනවා අ දරුවත් කියනවා අන්න ඒ වගේ කරලා අපි දරුවත් තුළ අනන්තතාවයක් ගොඩනගන්න පුළුවන් මුල් කාලේ පසු කාලේ කට්ටියට අනන්තතාවයක් ගොඩනගන්න හරි අමාරුයි. අවුරුදු 25 වගේ පෙන්නට පස්සේ එයා එයාගේ විදිහ තමයි 190ක් 95ම කරගෙන යන්නේ. ඊට පස්සේ පිටින් හදනවා කියන එක බොහොම අපහසු කාරණාවක් වෙනවා. හැබැයි මුල් කාලේ මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් කාරණාවක්. මේ අනන්තතාවයේ දරුවා තුල ගොඩනගන්න ඔබට මාසයක් විතර යනකොට ඒ දරුවාගේ ලොකු වෙනසක් දකින්න පුළුවන් වේවි. එහෙනම් මේ ධර්ම දේශනාවෙන් දෙමව්පියන් විසින් දරුවන්ට කළ යුතු යුතුයකම් කියන කාරණාව අවසන් කරනවා. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ සියලු දෙනාටම සමාජයේ වැඩදායක කුසලයෙන් යුතු සුවපත් වූ සිත් ඇති දරු පිරිසක් සකස් කිරීම පිණිස හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.